සංගයේ ඉන්නේ කර්මස්පර්ශය. ආපස්සුගේ සමාධියේ උපවන්නේ වරාපිරින් සම්පූර්ණවම සංකේම පංචාකාර සංඛාරය. මේ වාම් සම්පූර්ණ සමාධියේදී උප සමුදේ ආර්ය සත්‍යයේ තියෙන ප්‍රධානම වෙන්නේ සංඛාර. ඒක බාරුණු සංඛාර. දුක් නිරෝධයේ වශයෙන් බබාවේ ඒ අස්වාවේ සංඛාර වාසයේ සීවා විරෝධයේ සාභෝ කර්මස්සග්ගෝ විදි අනාලයෝ අන්නේ ඒ ක්‍රිෂ්ණාවගේ අනිත්‍යව විරෝධය වශයෙන් විරෝධාගේ සත්‍යය බලන්න. උපරිම ගුබාමනී සතු ස්වභාවය සම්බන්ධයෙන් ඒ මේ වර්ණවත් කොමත් ගෝලන්නේ රාහවස්ථානික හා ප්‍රතිචේ වෙනස් විදිහකට ඒ නිසායි අප කියන්නේ සත්‍යය ආර්ය සත්‍යය කියලා. සත්‍ය දේශනා එවද ආර්ය සත්‍ය දේශනාවන්දී ඒ අනිපාදානංගේ කාර්ය සත්‍ය වශයෙන් විස්මාව සමුදාර්ය සත්‍ය වශයෙන් විස්මාවගේ අශේෂ සුරා විභෝගය විත නිරෝධාර්ය සත්‍ය වශයෙන් ආර්ය ස්ථානික මාර්ගය විත නිරෝධාර්ය ප්‍රතිපදාර්ය සත්‍ය වශයෙන් සත්‍යයේ කියන ආර්ය සත්‍යයේ සත්‍ය වශයෙන් වදාරනවා. ඒ දුක ආ දුක හේතුව වශයෙන් දක්වනු ලද ධර්මයේ අර කලින් කී මෙපාරි සත්‍ය දේශනාවෙහි දක්වන ලද ධර්ම වලට වෙනස්. කප්ප කප්පම කප්පමෝ වික්ක නෝන බාගී කප්පදාදී නේකම ඒ විකු ඒ විකු නිරෝධ බාගී කප්පදාව කප්පමෝගේ ආගේ විදියට පුරවන සිත් මානසික එනකම් ප්‍රධාන වශයෙන් වෙනස කියන්නේ මේ දුක්ඛ සත්‍යෙහි දුක්ඛ සමුදය සත්‍ය. සත්‍යකතම දුක්ඛ. අවශේෂාත් සාසව කුසලා ප්‍රාණිතාරිකවල සාසව කුසලා කුලානම් නාම දුක්ඛ. ඒක ධම්මා පිරිවා මේ සලාමයක් සලාමයක් කරනවා සම්බන්ධ ඔකින් ගන්නවනම් මේ කියන්නේ ලෞකික වූ කුසල කර්මත් ලෞකික කුසල ලෞකික කුසලිය කුසල කුසලන්නේ විපාක ආත්මවත් කුසල කුසලන්නේ නම විපාක එතකොට ලෞකික විපාක ලෞකික කුසලන්නේ ලෞකිකෝ විපාක ඒක ධර්ම ක්‍රියා ක්‍රියා මේ සලාන සලාන සම්ප්‍රාප්ත ක්‍රියා ක්‍රියා සම්බන්ධ සම්බන්ධ ඒ බඳු සංගමේ දුකවන්නේ එතකොට දැන් මේක ධර්ම ක්‍රියා මේක කුසල මාත්සලා නිකන් සාකාරයි සක්මුදියේ විලාස විලාස කියන කියනවා විලාස කියනවා අන්තරාදී අපි ඉගෙන ගන්නවා විලාස විශ්වාස නම් උදිතේ උත්ප සත්‍යයේ හැටියේ මේ දේශනාවෙහිදී වදාරා දෙන්නේ සියලුම ලෞකික කුසල ඒ ලෞකික විපාක. ඕ ලෞකික කුසල් කියන එක කුසල් සිත් 17යි. ලෞකික විපාක සලස්ලාරන් මාන විපාක. ඒ අසුභාග සලස්ලාරන්. ආස්කරම් සලස්ලාරන් විපාක. ඒ ලෞකික විපාක 32 ඕ විපාක ඉස්සරහ තිබෙනවා ඒ වගේ භෝග විපාක හතරක්. ඉතිරි 32 හේතු කම්මා ක්‍රියා නියුක්සලම් මාසලම් කම්මතා ඊගොනේ ක්‍රියාසු සබ්බංච රූපසියල් දර්ශිකලෙන් නේතනු අත්තරලක්ද මොනවා සිත්තුරු විපාකම් අත්තරලක් කියනවා ලෝකෝත්තර විපාක අරත් කොත්ස අත්තරලක් කියනවා මොනවද නැත්නම් සිත්වල අකුසල්ස අපකතනන් අවශේෂාර්ථ සාස්වාර්ථ සලාමා සාස්වාර්ථ සලාමා කාකා මේක බ්‍රහ්මා කිරියා මේක කුසලා මාක්ෂලා විකෝත්තම් කාකා සම්බන්ධ ඉන්නක් වෙනවද කියවන්නේ නැත්තේ අකුසල්සි අකුසල ධර්ම කිව්වා ලෝකෝත්තර විකාර විද්‍රෝපෝත්තර විකාශනයේ කතා කරන්නේ. අතිශම ධර්ම දක්ිනුනේ අතිශාව ඒවා උත්පස් සංගයේ සත්‍යයේ හේතු කතා කරන්නේ. මතකෙන් තත්ත්ව කතමෝ සංගයෝ සංහා අවශේෂාදි ක්ලේශ අවශේෂාත අකුසල ධර්ම දීන් සත්සන මූලං සාස්ත්‍රං අයං විදිකු විපසං ඒක සමුදේ හැටියට බලන්නේ ඒක. කුසල මූල සාස්ත්‍ර කුසල මූල තුන. ඉතින් අනුපාත සමෝහ කියන ඒවා සාස්ත්‍ර කුසල ඒ ලෞකික සංසිද්ධුනේ යෙදෙ. ඕ අනුපාත සමෝහ. අකුසල ධර්ම ඒ සංහාංග අවශේෂාන් කිලිස්. විස්මාරක් ඉතිරි ක්ලේශ ධර්ම අකුසල ධර්ම එතකොට අක්ෂර සියල්ලම ගමනවා විස්නාවක් සමුත්. විසන මුත්න. අක්ෂර විසන. ඒවා දුක් සමුත්. ඒ කියන්නේ මේවා දිශා උපදවන්නේ දුක. දුක වශයෙන් කියන්නේ ඒ ඒ විසන ධර්මයන්ගේ විසන මුලයන් නිසා කරනා වූ විසන ධර්ම. ඒක හැටියට. ඒකයි අරශේෂාත් වාසනා විසනා සම්මා එතන කුසල ධර්මයක් දුක හැටියට. ඒ කුසල ධර්ම කුසල කුසලයන් නිසා කරනා ප්‍රාප ධර්ම සියලුම ලා සියලුම දුක. සත්‍යකතම දුක්ඛ නිරෝධ දුක්ඛ නිරෝධයේ කලෝලීගේ සම්මායක අරසේ සානන්ද කිලේ සානන්ද අරසේ සානන්ද අක්ෂලාරණය මා ඉන්නත් කුසල මූලාන් සාසවාමන් කතාවන්. දුක දුක් නිරෝධයේ වදාළේ ඒසයි. මේ දුක් නිරෝධයේ බම් කවරීද? සංහායි. විස්නාව දේද. අවශේෂාමන්ත කිලේසාමන්. මේ විස්නාව නම් ඉතිරි හේසුම් වේද. අවශේෂාන්ත අකුසලානං ධම්මාන. මේ විස්නාව කරේ අවශේෂ වූ අකුසල ධර්මාංගයක ඉන්නත් කුසල මූලයන් සාසරණ රාශියේ කුසල මූලයන් මේ සහ මහාවේ ඒ වාගේ ප්‍රහාණය කියේ ඒ වාගේ අත්කාර විරෝධය. අත්තකම දුක්ඛ නිරෝධගාමී සත්‍යදා නිරෝධගාමී වදාවනම් ඒ ඉදිරිත් වූ වස්තුන් සමයේ භූතූපත් ඒ මක් වස්තුන් සමයේ අගෝකෝත්තර ප්‍රතිපදාව ඉතරනවා කියලා එන්නේ වස්තුන් සමයේ ලෝකුත්තර ලෝකුත්තර ධනං භාවී විඥානී සං අපේගාමී විදිකතාවී සහාය රතනාව භූමියා යා විච්ඡේවකාමී විවික්ෂුලේ ගම්මේ සංතත්තං සංකාර විවේක ගම්ති සම් රතනඥාන සම්පත්‍ති කියන ඒ විදිහට ඥාන භූතෝත්තරයන්ගේ වශයෙන් මේ බලාගන්නවා ඒක වෙන්නේ ඉතිරි වූ ගස්මින් සමේ රූපෝත්තරං ඥාන රූපෝත්තර ඥානේ වඩයි ඒ රක්ෂණය ඊයන් තමයි කියන්නේ ඥානිකම් ගැන නිවන කරා කියනවා. අපචේ බාහම නිවනට සමුනුවක. ඉච්ඡිකපාරම් සහාමාර ඉච්ඡිකපසි ඉදු කරන්නා. අතමාය පුණ්‍යය. අතමාය පුණ්‍යය කියන්නේ කොනෝ ලෝකෝත්තර සිට මේ සෝවාන් මාර්ග සිටය. ඒ ඒ විදිහට වදාරලා තියෙනවා විත විරෝධ කාමී ප්‍රතිපදාව. ඊළඟට නැවතත් දුක පිළිබඳව වදාරන දේශනාවක් වෙනවා ඉන්නේ අත්තකතම දුක්ඛං සාසනා කුසලා කුසලා ධර්මාන විකාශා ඒකු ධම්මා කිරියා මේ කුසලා නාමකලා විකාශා සබ්බංච රූපං විභංගිති එතන දුකේ කියලා කතාවේ කලින් මෙන්න මේක වඩා වෙනස් ශාස්ත්‍රාව සුනා සුනාවෙන් මරණාම විපාක. මේ මෞඛික විපාක සිද්ධියක ඒක ධර්මා ක්‍රියා වේග සුනා මාක්ෂලා විපාක විපාක. ඒ ක්‍රියාසු විශ්ේ සහවිසන්නේ විකල්පික අර. සුනා සුනා මේ විපාකී කියන දෙකේ ගන්න පුළුවන් සංදේශවල සයිසිත. ඒක ධර්මා ක්‍රියා වේග සුනා මාක්ෂලා විපාක. සම්පූර්ණ non-retributive. මේ ඉස්සල්ලා එක්කු ප්‍රමේයට වඩා වෙනස් නෑ. අර විපාක සිත් අර කප්පකට නම් දුක්ඛ සාසනා ඉස්ලා විපාකයක් සංකේත නැති කප්පකට නම් දුක්ඛ අවශේෂාත් සාසනා ඉස්ලා ධම්මාතු එක්කල භක්ත. මෙතනකට ඉස්ලා ඉස්ලාන විපාක ඒක කර්මා කියා මේ කුසල මාක්ෂල විචකම් මුක්ඛාතා සම්පන්නිකම් ඉවන් විසති. සත්‍යකතුන් උපසම්දේ අම්මහායක අවශේෂාංග කිලේශ අවශේෂාංග අක්ෂල ධර්ම ඊවිච කුසල මූලාං සාසනාං අවශේෂාංග සාසන කුසල. එතන ගත්තා කුසල. මොකද ඒක ඒතන උපසම්දේ හැටියට දක්වන විස්වාව ඉරිදේශේරු අනුශේෂක්ෂල ධර්ම විශල මූල තුන සංසාරක විශල මූල තුන අවශේෂ වූ ශාස්ත්‍රව විශල ධර්ම ඒ දුක උපදවන ඒ කියවස් එහෙම ගත්තම දුක උපදවන ඒ හේතුන්ගෙන් උපදවන දුක වශයෙන් ගන්න ඒ විශලයන්ගේ විපාක සාසනා සලා සලා පාප ඒක ධම්මා කිරියා නිරසලා සලා විපාක සම්බන්ත දැන් සාස්ත්‍රක කුසලා කුසලයන්ගේ විපාක කුසලයන්ගේ කුසලයන්ගේ විපාක මෙහෙම ගත්තා මේ ලෞකික විපාක ඒ 32යි ඒක ධම්මා කිරියා නිරසලා සලා විපාක සත්‍යකතමෝ දුක්ඛ නිරෝධෝ සම්මහයිත අවශේෂානං කිලේශාන අවශේෂානං අක්ෂලාන සම්මාන ඉන්නංච කුසල මූලාන සහසවාන අවශේෂානං සහසවාන කුසලානං ධර්මානං සහානං අරං දුක්ඛ නිරෝධෝ ඉතින් මේ විදිහට ඉදිරිපාරම් වහන්සේ ඒ මොන වදාරා කියන්නේ ඒ සත්‍යක සත්‍ය සම්ප්‍රදාන වශයෙන් ගත්තා සත්‍ය සංඛාරයේදී ගන්නා හේතුවයි හදලාගේ හේතුවයි. එහෙම ගන්නා විට අර හේතුවා. සංස්කාර පිළිබඳව කතා කරනවා. සංස්කාරයන්ගේ හේතුව අවිද්‍යාව කියලා. මොනවාද අවිද්‍යාවේ හේතුව සංස්කාර හදේ. අවිද්‍යාව සත්‍ය සංස්කාර රත්නේ අද්දි. කරක් විදිහකින් අවිද්‍යාව පරිදි සංස්කාරයේ සංස්කාර පරිදි සංස්කාර. ඊළඟට සංස්කාර විඥානයේ පින්බඳව සැලකෙන්නේ සංස්කාර පරිදි සංස්කාරයේ විඥාන පරිදි සංස්කාර. මොකක් සංකාර ඒකේ විඥානේ අලේ ඒ මොකෝ ධර්ම ඒ ධර්මයන්ගේ ඇතිවීමට හේතු වන අතර හේතු වන අතර තුනුර්ග තරක් හේතු ධර්මයන් නිසා ඇතිවන එහෙම ගත්තම විශාල කියන්නේ ඒවා ලෞකික ලෞකික සං ඒ නිවායි ලබා දෙවන විපාක කොටස් දෙකක් අවුස්සලන්නේ ලබා දෙවන විපාක අත්‍යවශ්‍යක දෙබා ගන්නවා ප්‍රතිසන්දි විපාකය රෝගී විපාකය මේ ප්‍රතිසන්දි විපාක රෝගී විපාක කියන මේ දෙකම නැමෙන්නේ නම් කිසි කරේ ඒකේ ප්‍රතිසන්දි කුත්තේදී ඒ භවයේ ඒ ප්‍රාතිස්තික නම් කිසි පොරක් ලැබුවා. භවෝත්පත්තිය ලැබීම සිදුවන්නේ ඒ ඊළඟට මේ භවයේ අන්තස්සල් සංකීත. ඒක ඒ විශ්වයාගේ විපාක. ඒ භවයේ අතුලක භවයේ ආහා අවස්ථාවක්. ඒ විපාක ඇතිවීමට උවමනා කරන තවත් කටුකාව සකස් වූ කල්හි ඒකේ හේතු සත්‍යයෙන් අත් කල්හි එතකොට දැන් ජාතිය දුකයි කියලා පිළිගන්න ගන්නවා. ජරාව දුකයි කියලා මරණය දුකයි. ඒ දුක අපසලප. ජාති කියන්නේ සංකීර්ණ ක්ෂණය. මරණය කියන්නේ සුති ක්ෂණය. මේ දෙක අතරේ තමයි මරා කියන්නේ. ඒකට දේව ලැබෙන්නේ කොයි කාලෙ? විපාක ලැබෙන්නේ කියන්නේ මේ කාලේ ලැබෙන්නේ. මේ රාජ්‍ය කරා මරණය කියන්නේ. මේ අවස්ථාවන් විදිහට ලැබෙන්නේ. ඉසක විස්තර ලැබෙන්නේ ඒකට ඇති වූ මොහොතේ පටන් නැතිවෙන මොහොත දක්වා පවත්නා මේ ධර්ම කුණ්ඩේ කොයි ගොඩ දෙකේ රබ්බු ඒ ඒ හේතු නිසා ලැබෙන ඵල වශයෙන් දක්වන මේ විපාක ස්කන්ධ කවතිනු අටත්තාන අටත්තාන දෙක අනුකූලව ඒවා දුක. නැත්නම් භවයේසෝ කියන්නේ අසත්‍යාවුතිය කියන විදිහට. විපාක ස්කන්ධය. මේ මේවා ලැබෙන්නේ මේ භවයේ අපට ලැබී තිබෙන්නේ කුසලයක කුසලයක් නිසා. කුසලයේ නිසා ලබා දුන්නේ කුසල කර්මයේ නිරෝධ ලබ. අක්ති සෝත ගාමි දිනුහා කාය ඉතිභාව කුම්භාව ජීවිත කියන මේ කර්මජ රූප මේ භවයේදී ලැබුණා වරදු අතිවේගෙද ගන්නවා කියනවා පවතිනවා නැති මේ ඉතිපයි ඒ වගේම මේ මේ කුසල ප්‍රඥේ නිසා මේ තමයි ප්‍රතිසන්දි වශයෙන් අතිවිදු ඒ ප්‍රාප්තිය ප්‍රතිසන්දි කුත්තේ සිදුකොට අනුපූර්ව දැන් පටන් ප්‍රාණ කුත්තේ සිදු කරමින් නවතනකට එනක් සිත් නූපදන අස්ථාන මොකද මේ දුක නරකගෙන යන්නට මේ දුක මේ දින එකක් විශ්වලක එකකට තිබෙන දෙයක් නේ දුක. දුක අපි වෙනින් නැති වෙනින් නැති වෙනින් නැති වෙනින් පවතිගෙන යන ධර්ම පරම්පරාව. ඒකම ධර්ම පරම්පරා දෙකක්. නාම රූපය. ඒ පරම්පරාවන්ගේ අපේ පවතිගෙන යන මේ චිත්තස්කන්ධය මේ භවයේ පිළිබඳ කුමක් නිසා ලැබුණා කුමකින් උපදවන ලක්ෂණ යාදන විට මේ භවය ලබා ගැනීමට ඉවහල් වූ කුසල කර්මයේ නිසා ලබන්නේ ඒ නිසා ඒ කුසල කර්මයේ කොයි ගුණකද දාන්නේ ඒක දානවා සංවේ මේ දුක්ඛ ස්කන්ධ පංචකයේ මේ ස්කන්ධ පංචකයේ ලබා ගැනීමේ හේතුව වශයෙන් ඒ ශාස්ත්‍රම කුසලය ඒ නිසා හටගන්නා ධර්ම සමූහය දුක රසයේ දුක ශක්තියි අතුලත් කොට ඉතින් ඒ නැගෙන්නේ නැගෙන්නේ ඒ කුසලයෙන් ඒක කුසලයේ කර්මය කුසල කර්මය ශාස්ත්‍රම කුසල ශාස්ත්‍රයේ කියන්නේ ආශ්‍රමයන්ට අරමුණු වෙනවා. ඒකකොට ඒ ආශ්‍රමයන්ට අරමුණු වෙන ඒ කුසල කර්මය. මේ භවයක් ලබා ගැනීමට ශක්තිය ලබන. තමයි ඒ කුසල කර්මය උපදවපු ඒ සංකාරී අප්‍රහීන වශයෙන් පවත්නා අවිද්‍යාවය අන්නාමය කියන විධාන ඒකයි. ප්‍රමණය අන්තිශයෙන් යුක්ත මේ ධර්ම දෙක ප්‍රධානයි. ඒ නිසා තමයි මේ මේ කුසල කර්මයෙන් ලබා ගන්න සුගතියයි කියනු ලබන මේ භවය පිළිබඳ ආදීනව පක්ෂයේ රකාලන අවිද්‍යාවනදී කියනවා මේ භවයට ආශාව ඇති කරගෙන විස්නානදී ඒ අනුව එක උපහල්ලුවා මේ කරුණ. ඒ නිසා තමයි අර සංහාක අරසේසාක ක්ලේශා ආදි වශයෙන් දක්වන්නේ. ඒ නිසා මේ අභිධර්මාක සංග්‍රහය වෙනවා. ඒ ප්‍රතිසන්ධිය ගෙනදීමට ප්‍රතිසන්ධිය ගෙන දෙවන ඒ අවස්ථාව පිළිබඳව අත්පුණින් කියනවා ළමගෙන කියනවා අවිද්‍යාවසේ කියන සංහාංශයේ මුල කියන සංඛාරයේ පරිමාණ සුපයුත්තේ පරිපරිමාණ සහගතාන මරිත්තාන භාවයේ සංගුණිකං ප්‍රතිසන්දි සංඛාතං මාංසං උපපජ්ජමාන වේවා භවන්තරේ යන්නේ ප්‍රතිසන්දි ලබන අවස්ථාව පිළිබඳව කියන අත්මහත් සංඛාතාවේ ඒ විදිහට දැක්වේ. පරිඥාංශ පරිච්ඡේදයේ පරික්ෂිත කියන්නේ රට කරගන්නා අවිද්‍යාවෙන් තමයි රට කරගන්නේ. ඒක අවිද්‍යාවෙන් මේ අතිශත්‍ය නැත ගැනීමෙන් වරක්. අවිද්‍යාවසෝ පරික්ෂිතේ හරියට තාක්ෂය. සංහාංශයේ මූලකේ විස්නාව විස්නා අනුසෝ මූපතබා ඒ කියන්නේ তৃෂ්ණාවෙන් කෙරෙන ඇදීම නැත්නම් ඒක කියනවා তৃෂ්ණා ස්නේහය කියලා. ඒ නැත්නම් කුසලයක හෝ අකුසලයක භවයක් ලබා ගැනීම. ලබා ගැනීමේ ශක්තිය ඒක ඇතිවන්නේ නැහැ তৃෂ්ණාව හෝ අවිද්‍යාව හෝ කියන මේ දෙකම නැහැ. මේ දෙකම පිළිදෙන නිසා තමයි භෝත්පත්තියක් කෙරෙහි ලබන්නේ නැත්නම් නැවත නැවත භෝත්පත්තියක් ලබන්නට හේතුවක් මේ ධර්මය. මේ දෙක නැත්නම් කර්මයේ උපත් තිබුණා. ඒ භවයේ ළමෙන්නේ. මෙහෙත් පිටේ කර්ම ඉරෙන්න කිව්වා. ඉතින් ඒ දෙක නැති කරනවා නම් යම් අවස්ථාවක ඒ දෙක අනිත්‍යන විරෝධ වශයෙන් නැති කරනු ලබ මොහොතේදී මුක්තයි. නැවත භවෝත්පත්තිය ලබාගෙන කර්මයන් ඇතිකලා කියන අර්ථයේ ඒ නුවණකම කර්මක්ෂය කරත් ඥානය කියලා කියනවා. මේ මහලයේදී කර්මක්ෂය කරත් ඥානය මේ කර්මක්ෂය කරත් ඥානය කියන එකෙන් සිදු කරන්නේ මේ භවයේදී ඒ ඒ කර්මක්ෂය කරත් ඥානය වන්නේ අරහත් මාර්ග ඥානය. රහත් මාර්ගය. ඒ අරහත් මාර්ගයේ උපදින අවස්ථාවේදී නිවන ආරම්භ කරන්නේ ඒ කියන අවස්ථාවේදී ඒ සතරවෙනි වරද අරහත් මාර්ගයේ නිර්වාණය ආරම්භ කිරීම නිසා එතෙක් ඒ සංකාමයේ එහෙම කිසිම උගුරාපදයේ මෙහෙකිව තිබු අවිද්‍යාවයි සංඛාරයි කියන ඒ මූල ධර්ම දෙක සමුලින්ම ඉදිරි යන කියන්නේ නැවත රූපකම ආකාරයෙන් දුරු වීම. ඒ ඒ දුරු වී යාම නිසා සිදුවන්නේ ඒ එතෙක් කර සමහර විට ඒ ජීවිතයේදී ඊට පූර්ව ජීවිතවලදී ප්‍රතිදෙන නරක නිරත භවයන් ලබා ගැනීමේ ශක්තිය ඇති කර්ම කොයිතරම් තිබුණා ඒ සියලුම කර්ම අනාගත භවයක් ලබා ගැනීමට ඇති ශක්තියෙන් පිළිහෙනවා ශක්තිය නැති වෙනවා ඒ නිසා තමයි ඒකට කර්ම ශේකර ඥානය කියන නමක් දීලා ඒ කර්මයන් ශේකරනවා ඒ ශේකිරීම හරියට අර කීමා ජාති ස්තම් භක්තිසමයන් අතන් කර්මීයන් මාතරම් සත්‍යාරෝපය අර මාර්ග කලයන් කරවාගත් රහතන් වහන්සේ කියා දිවන්නා වූ ඒ ඒක්ෂාව අවබෝධයේදී අවබෝධයෙන් දක්වන පරිදි ඊමා ජාතිවන්ගේ ජාතිය ක්ෂේමනයි ක්ෂේකලයි කියන්නේ කර්මයෙන් ක්ෂේක වීම විස කර්මයෙන් කීව ඒක උත්පත්ති ලබා ගැනීම එහෙම නැතිව ඒ කර්ම ක්ෂේක ඥානය මේ භවෙහිදී විපාක උපදිය හැකි කර්ම වල ඉගෙන ඒ ශක්තිය දැක්කලා අප දන්නවා බුදුන් මහරහතන් වහන්සේ අරහත් මාර්ග ඥානය හදේ කියන මේවා උපදවාගෙන මහරහත් භාවයක් තුනේ ඒ උන්වහන්සේට අතීතයේ තමන් වහන්සේ කර තිබුණු අකුසල කර්මයක් ඒ රහත් වූ ආත්ම භාවයේ රහත් වුණාට පස්සේ විපාක වශයෙන් වරම්මේ සිංහල මේ පැත්තේ ගන්න ලැබුණේ. කුරුන් විසින් අප කුඩිය දෙතුන් බලවත්. ඉතින් එහෙම මේ මොකද මේ විපාක වශයෙන් මොකක්ද ලැබුණේ කොහොමද? බලක බලක කොහොමද විපාක ගන්න? විපාක කියන කතාව කියන්නේ. මහන්සියට මේ කර්මයේ ශරීරයෙන් කොළියෙන්නට ඕපොත් ඇලිය. ඒ කනුවාව උභාංශයට මේ අනිෂ්ඨ පුත්තප්පා රම්මනේ කිය. අනිෂ්ඨ පුත්තප්පා රම්මනේ කියන්නේ කෙලි වදිනවා. ඒ කටරියාදී අනිෂ්ඨ කටරීවේ වදින්නේ කලකට ඒ ඒ පුත්තප්පා රම්මනේ නිසා උපදනාම සුත්ත වී පිළිවෙනවා සංහන්සේට කාය විඥානය හටගත්තා. ඒ කාය විඥානය දුක්ඛ සහගත කාය විඥානය. ඒ දුක්ඛ සහගත කාය විඥානය අපිරෙන්නට බෑ. පංචද්වාරා වජ්ජනේ පංචද්වාරා වජ්ජනේ පාත්. නෙමෙයි ක්ලාස්. ඒ ක්ලාස් පංචද්වාරා වජ්ජනේ සිට ක්ලාස් ඒ ක්ලාස් දෙක සිදුකලේ භාවන සංකතිය නමත් නමතුමා අසු මේ අනිෂ්ඨ ප්‍රත්‍යක්ෂ රත්නයේ කෙරෙහි සිත් යොමු කිරීම. ඊළඟට ඇති වෙනවා කාය විඥානය. මොන කාය විඥානයද? දුක්ඛ සහගත කාය. ඒ දුක්ඛ සහගත කාය විඥානය කියන්නේ විපාක සුඛ. මේ අවස්ථාවේදී කවර කර්මයකදී විපාක ලැබෙන්නේ අර අතීත ධාතියක මෞඛ්‍ය දෙකනාක කලා කරන ලද ඒ මේ පාපකර්මයේ මේ විපාක සහගත කාය විඥාන. ඊළඟට ඒ පිළිගැනීම වශයෙන් උපදනා සම්පතිච්ඡේ අකුසල විපාක සම්පතිච්ඡ. ඒ තීරණය කරමින් උපදනා සංකීර්ණයේ අකුසල විපාක සංකීර්ණ. අනේ විදිහට ඒ චිත්ත වීතියෙන් යන්තා විපාක සුත් ලැබේද ඒ විපාක සුත් සියල්ලම අකුසල විපාක. ඒ විපාක අතීත භවයකදී කරන ලද අකුසලයක විපාකයක්. එනිසා ඒ අකුසලයන්ගේ හෝ කුසලයන්ගේ මේ ජීවිතය තුළදී විපාක බාධේ විපාක දීම කර්මක්ෂය කර ඥානයෙන් නවත්වන්නට ඒ කර්මක්ෂය කර ඥානේ අරහත් මාර්ග ඥානේ සිදු කරන ඒ කෙලස් කැපීම හේතු කොටගෙන නවත්වන්නේ ආයති භවෝ සත්‍ය එතෙන් ආයති භව දුක්ඛය. ඒකම ආයති භව දුක්ඛය කියන්නේ අනාගතයේ ලැබෙන්නට තිබෙන භව දුක. ඒකද? එමෙලක වර්තමාන මේ භවයේ ලැබෙන්නට තිබෙන දුක් නැතිකලාම. ඒ දුක් වලින් සමහරක් තිබෙන්නේ නැහැ ඒ දුකමස්. දුක් දුකමස් කියන කලදී ගෝමනස්ස සහගත ප්‍රතිසංකේත සිත් මේ දේවා උපදින්නේ නැහැනේ. අනාගාමී වීමත් සමග අනාගාමී වුණාට පස්සේ ඒවා උපදින්නේ නැහැ. අනු දුක කියන කායික දුකේ දැන් මේ විදිහට අප මේ දක්වා දැන් ඕ දින ගණන කතා මොනවා ගැනද චතුරාර්ය සත්‍යය. ඒ චතුරාර්ය සත්‍යය කියන්නේ දින ගණනක් නෙවෙයි. ජීවිතය පවත්නා කුරුම කතා කරන්නට පුළුවන්. මොකද මේ ජීවිතය කියන්නේ ඒ චතුරාර්ය සත්‍යයේ ප්‍රධාන වශයෙන් දෙක. ජීවිතයක් ඉන්න ගන්න දෙන්නේ. ඒ දෙකක් දුකක් දුක ඇතිවීමේ හේතුව. ඒකත් තමයි ජීවිතය කියලා කියන්නේ. මම ජීවත් වෙනවා කියන්නේ ඒකත් නෙවෙයි. මේ දුක් ස්කන්ධ පංචකය. හා ඒ දුක් උපදවාලන හේතු. එද මේවා ඇතිවෙන කවතින ඇතිවෙන කවතින සත්‍යයක සිදුවයි කියන්නේ. අර එකක් බරක් පිටකින් කියනවා නම් සතරේ සතරේ සත්‍යයේ වදාළ විරිහරි ඒ අපිටක සූත්‍රයේ ඉතිරි පරිදි අපි මේ දක්වා සාකච්ඡා කළා. ඒ දුක පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරා පිළිදෙල තවත් දේශනාවක් තමයි පටිච්චසමුප්පාද දේශනාව. ඒ පටිච්චසමුප්පාද දේශනාවන් දුක පිළිබඳ. ඒ දුක දුක දුක පමණක් නෙවෙයි ඒ දුක දුකේ හේතුවක්. කියන මේ දෙකම එකිනෙකට සම්බන්ධ කරගෙන දෙකලක දේශනාවක්. පටිච්චසමුප්පාද Thank you. කතා කරනවා. සත්‍ය සංස්කාර දේශනාව අවසන් කරන තැන ඒක. ඒක ඒක ලස්සන. උත්කම්පන්දස් සමුදේ ඒකල සංදේ කරනවා. එතන මෙසේ ඒකස්ස මේ හේමනස්ස දුක්ඛස්ස දැනේ සැපේ කර මේ දුක්ඛ වූ මේ දුක්ඛ ආගේ සමුදේ අප ගන්න අපි දීලා ඒකේ ඉන්නේ ඇතිවීම දක්වනවා ඒ දේශනාවේ. පටිච්ච සමුප්පාද දේශනාව. ඒකම ඉතේ ඇතිවීම දක්වන්නේ දුක දැක්වීම වශයෙන්. ඒ වගේ මේ දුකෙන් විමුක්ත වීම නැත්නම් දුකේ නිරෝධයක් දක්වනවා. දුකෙන් නිදහස් වීමක් දක්වනවා. ඒ ප්‍රතිලෝම පරිසම්පාදේ වශයෙන් අවිද්‍යාවේ වාසයේ සිදුරාග විරෝධා සංකාර විරෝධෝ සංකාර විරෝධා විඥාන විරෝධෝ විඥාන විරෝධෝ ವಿರೋಧ ಕಾಮರೂಪ ವಿರೋಧ ಕಾಮರೂಪ ವಿರೋಧ ಸಲಾರಸ ವಿರೋಧ ಸಲಾರಸ ವಿರೋಧ ಹಸ್ತ ವಿರೋಧ ಹಸ್ತ ವಿರೋಧ ಯೋಜನಾ ವಿರೋಧ ಯೋಜನಾ ವಿರೋಧ ಕರ್ಮ ವಿರೋಧ ಕರ್ಮ ವಿರೋಧ ಸ್ವಾದಾರ ವಿರೋಧ ಸ್ವಾದಾರ ವಿರೋಧ ಭವ ವಿರೋಧ ಭವ ವಿರೋಧ ಜಾತಿ ವಿರೋಧ ಜಾತಿ ವಿರೋಧ ಜರಾಮರಣ ලෝක පරිදේව විතරෝමන සුභායාස අනිස්සන්ති ඒව මේ කස්ස කේවලස්ස විත්තක් පස්ස විරෝධෝ ඒ දුක පිළිබඳ විරෝධයක් දුක නිවන ඒවල දුක දක්වන්නේ දුක හේතු සමග නිවන දක්වන්නේ ඒ නිවනට පැමිණීමේ මාර්ගයක් ඇති. නිවනයි කියන ඒ ධර්මයේ සාක්ෂාත් කර ගැනීම සඳහා නැත්නම් අනුපාදා පරිණාමයේ කියන මේ ස්කන්ධයන්ගෙන් තොරව නිවනේ එදීම සඳහා කළ යුතු පිළිසි කුමක්ද? අවිද්‍යාවගේ නවත රූපකන ආකාරයේ ඉතිරි. අවිද්‍යාවේ අනිත්‍යාවක රූපය. අවිද්‍යාව නැවත රූපකන ආකාරයේ නැතිවීම. ඒ මොකද අවිද්‍යාව නිසා තමයි අනිත් දේශ ධර්ම සියල්ලම හේතු කරත්තු පිළිගන්නේ. අවිද්‍යාව යම් මොහොතකදී මනස දීපදන ආකාරයෙන් දුක්කේ රහත්මගේ කරන්නේ අරහත් මාර්ග ඥානයේ ඒ සිදු කරන්නේ ඒ සිදු කිරීමක් සමග අවිද්‍යාව නිසා ලැබෙන දුක්ඛස්කන්ධයක් පිළිනම් ඒ දුක්ඛස්කන්ධයේ ආයති ඉස්සාදය කියන එක තමයි දුක්ඛස්කන්ධයේ නැවත භවයක ලැබීම දුක්ඛ ස්කන්ධේ නැවත භවයේ ලැබීම වශයෙන් ඒ දුක උපදීම ඒ සත්‍යය නවත්තන. ඒ නිසා තමයි මහන්සේ මේ ස්කන්ධ භාවය මහා කමුත්තරත්තා හැටියට දක්වන. ස්කන්ධ භාවය කියන්නේ මේ පංචස්කන්ධ කාරණය. මේ පංචස්කන්ධ කාරණයයි අපි නැගෙන යන්නේ. අපි ඉතිරි කරන මානෙ කියන්නේ මේ ස්කන්ධ භාවය නැගෙන යාම. ඒ තමයි මේ ඒ තමයි මමයි කියලා කතා කරන්නේ. මමයි කියන්නේ මේ පංචස්කන්ධ බව ලගෙන යන පුද්ගලයා. භාවනාවේ පංචස්කන්ධා බාරා බාරා බාරා පුද්ගලයා. ඕනනම් කතා පංචස්කන්ධය තමයි මේ ස්කන්ධ කාර්යය. ඒ ආයතනයේ පරිත්‍යාග කරන්නේ පුද්ගලයා. ඒ ප්‍රාණය මහා ප්‍රදීප තමයි ඒ නිදහස් වීම නිමෙයි ඒ ඒ බර මහා ප්‍රදීප සිදු කරන්නේ හරි ඒ බර මහා ප්‍රදීප සිදුවන මොහොතක් වතදී රහතන් වහන්සේගේ පිළිවීම ස්කන්ධ පරිණාම ඒ ස්කන්ධ පරිණාමයේ සිදුවන කිරි පංචස්කන්ධ භාරයේ කුසලාගෙන ඉන්නේ. ඒ නිසා රහතන් වහන්සේ කියනවා ඒ ස්කන්ධ භාරය පිළි. ඒ නිසා වහන්සේට විදුසිගා බැදීම නොකඩ ඉන්න බෑ. විදුසිගා වගේ සිදුවේ. ඒක නිසා මේ ප්‍රත්‍යේක වතර ශරීරයක් උන්වහන්සේට තිබෙනවා. ඒ නිසා හිත කාටෙහි බලින්න ඕනේ. අවුවේ වේවා, වස්ස වේවා, ඒවා කුසලතා ඒ ඉන්නතාවක මේ වෛද්‍ය සිද්ධ සමහර විටක සමහර දෙනෙකු සිද්ධ කරන මුතිගතවලට සාධු මාර්ග සිද්ධ වෙනවා. නෝන මිනිසු කරන මේ මේ දැන් වලට ඒ වගේ මේ රහත් මෙරින් මහන්සියලා සිටියන්නේ ඒ ඒ රහත් මෙරින් මහන්සියලා ආම්ක පුරුෂයන්ට අතවරයන්ට පවා භාජන වර්ගක සිදු වෙනවා. ඒ වගේ මේ ස්කන්ධ පංචකයේ පිළිතුරු. ස්කන්ධ ඒ බරතුක. ඒ පහතවන අවස්ථාව තමයි අනුපාදා පරිවිවාහ වශයෙන් දක්වන ඒ ස්කන්ධ පරිවිවාහයේ සිදුවන සිදුවීමක් සමග ඒ සඳහා මේ මේ ගුරු ධර්ම පිළිවෙල ඒකනේ අර රතු විනීත සූත්‍රයේදී සංකාරිකුත් බුදුහාමුදුරුවෝ සරිත්‍රාමුදුරුවෝ ඇසි ප්‍රශ්නය ඊදුගේ වශයෙන් මුලදී අහන ලද ප්‍රශ්නේ අනෙකුටම උත්තර දුන්නේ සීල සුද්ධිය සඳහා නොවේ සත්‍යචර්යාවේ වාසය කරන්නේ ඉති චිත්ත විසුද්ධි ඉති විසුද්ධි සංඛාතන විසුද්ධි මන්දාම ප්‍රදාන දස්සන විසුද්ධි ප්‍රතිපදා ඥාන දස්සන විසුද්ධි ඥාන දස්සන විසුද්ධි මේ විසුද්ධි මතක පිළිබඳව අතන සදහා වෙයි කියලා. ඉතින් එකක් පිළිබඳව ඒක විසුද්ධි වෙනවා. ඥාන දර්ශන විසුද්ධියයි කියන්නේ සෝතාපට්ටි මග්ඥාන සතරාගාමි මග්ඥාන අනාගාමි මග්ඥාන අරහත් මග්ඥාන කියන මේ හතරේ ඥාන දර්ශන විසුද්ධි. ඒ අරහත් මාර්ග ඥානිය උපදවාගෙන තමා ඉතිරි මාර්ග තුනෙන් ඉනි නොකරන ලද දේශ සියල්ලම දුක්ඛාදී ඇති කරනවා. ඒ මාර්ග ඥාන වශයෙන් අවසානයේදී උපදවා ගන්නා වූ මාර්ග ඥානයේ එයයි. ඒ සඳහාත් නොවේ කියයි උත්තර දෙන්නේ. ඉතින් ඊළඟට අනුභවසේ අසු ප්‍රශ්න ගැන බලපත් මතක් කර දීලා සීල සුද්ධිය සඳහාද කියනවා නම් දෙතේ කියන සුද්ධ සුද්ධිය සඳහාද මේ ප්‍රවසර විශේෂයෙන් ඒකේ කියන ওই විදිහේ එකක් කරනවා. ඒනම් කුමක් සඳහාද? මේ නවසර විශේෂයේ කියන අසු කල්හි වාසේ පිළිතුරේ අනුපාදා පරිත්‍රාවස්ථාය කියලා ඒ පත්චර්යාවේ වාසය කරන්නේ අනුපාදා පරිත්‍රාවස්ථාය. උපාදා පරිත්‍රාවස්ථාය කියන්නේ මේ ස්කන්ධ පරිණාමයේ සිදුවන්නා වූ ඉවන සඳහා එදින දුවාගේ සාක්ෂාත් කරගන්න මේ ස්කන්ධ පිළිදී ඉතත් නමුත් මේ ස්කන්ධ භාරත් එක්ක දිගටම සිටින්නට වෙලේ ඒ දිගට සඳහා ක්‍රියාපදී මේ ස්කන්ධයන්ගේ නිදේ ඒ නිසායි පංච උපාදාන සංඛා දුක්ඛ අතු උපාදාන ස්කන්ධයයි දැන් ඒ රහතන් වහන්සේ කියුවා ඒ පංච උපාදාන ස්කන්ධ දුක්ඛයේ පිළිගන්න. ඒ සමහර ඒනවා රහතන් වහන්සේට පංච උපාදාන ස්කන්ධයක් නැහැ කියන. උන්වහන්සේට කියන පංචස්කන්ධයක් තියෙනවා. නෑ උන්වහන්සේට පංච උපාදාන ස්කන්ධයක් තිබෙනවා. ඒ උපාදාන ස්කන්ධයේ මූලික සත්‍යයක් ගමනක් නම් තියෙන්නේ එන මේකේ අරමුණක් රූපයව උපාදාන ස්කන්ධය. රූපෝපාදාන ස්කන්ධෝ. ඒක රූපත් සම්බ කියන තැනදී අනිත් ස්කන්ධ වලට ඇතුළත් වෙන කතා කරා. ඒ දේශනා වශයෙන් කරන්නේ කියන නිසා රූපස්කන්ධ රූපෝපාදාන ස්කන්ධ කියන දෙකම ඇතුළත් වෙනවා. එක්කම ඒ ස්කන්ධ දේශනාවෙන්දී පංචස්කන්ධ කියන තැනට අර රූපෝපාදාන සංකේතයක් ගැටලක් කොට රූපක් සම්පෝතියා බදාලා ඉසෙක ඒ රූපස්කන්ධේ උපාදාන බව නැති නිසා නෙවෙයි අර දේශනාව ගලපාන මොකද සංකේතයක් ගැන දේශනා කළේ ඒකත් නම් වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ හතර ගැන වේදනා සංක වේදනා උපාදාන සංඥාඛණ්ඩ සංයුතාදාන සංඛාරඛණ්ඩ සංඛාරූපාදාන විඥානඛණ්ඩ විඥානූපාදාන ඒක වදාළා කියුවම් ඒක වදාළා ඇති වෙනත් අත්දේ වෙනත් උසාද රහතන් වහන්සේගේ කරුණක්කේ සෝවාන් ආදී මාර්ග ඵලයන්ට සමිරි අය පිළිබඳව සාකච්ඡා ඒ සෝවාන් විද්‍යාත්මක සෝවාන් මාර්ගසිත වශයෙන් ලැබුණු සිතා ඊට අනුකූලව සෝවාන් ඵලසිත වශයෙන් ලැබුණු සිතා කියන දෙකම සිත් වශයෙන් අතුලත් වන්නේ විඥාන ස්කන්ධය විඥාන ස්කන්ධය ඒවා විඥාන ස්කන්ධයේ ප්‍රතිශය විඥාන ප්‍රාදාන ස්කන්ධයට අතුලත් වන්නේ විඥාන ප්‍රාදාන ස්කන්ධයට අතුලත් වන්නේ ලෝකයේ හෝ දිග්ගියේ හෝ සෝවාන් මාර්ග සිතවත් සෝවාන් අසිතවත් අරමුණු කරන්නට බෑ. සෝවාන් පුද්ගලයා කෙරෙහි තමාට ලැබුණු සෝවාන් මාර්ගසිත තමාට ලැබුණු සෝවාන් ඵලසිත තමාට පසුව ඇතිවන්නා වූ ලෝභයෙන් අරමුණු කරන්නට බෑ. දිග්ගියනම් නැතුව කියන්නේ විද්‍ය නැතුව ගියා සෝවාන් මාර්ගයට පැමිණීමත් සමගම විද්‍ය දැක්කම. ලෝකයේ ඒ තමන්ට හටගත් තමන්ට උපන් සෝවාන් මාර්ගසිත ඊට අනුකූලව උපන් සෝවාන් ඵලසිත සෝවාන් පුද්ගලයාට උවත් තමාට ඇතිවන්නා වූ ලෝකසිතකින් අරමුණු කරන්නට බෑ. ඒ දුකද ඒ ලෝකයේ තියෙන ක්ලේශ භාගයකට අරමුණු කළ හැකි බවක් ඒ ලෝකෝත්තර සිද්ධි නෑ. ලෝකෝත්තර සිද්ධි එහෙම ආරම්භ කරන්නට බෑ. ඒ නිසා ඒ ලෝකෝත්තර සිද්ධා ඒ සමගින චෛතසික උපාදාන ස්කන්ධය කියන දෙකට ඇතුළත් වෙනවා. ඒකට ඇතුළත් වෙන්නේ ඒ නිසා ඒ ඒ ඒ ඒවා සම්බවලට ඇතුළත් කළ හැකි. සම්මත ඒවා කියනවා. ස්කන්ධ කියන මේ දෙහි දේවා. සක්වත්වේ අතීත වර්තමාන අනාගත කියන මේ කාලත්‍රයේ දුරාත්මක පුළුවන් කාලත්‍රයේ දුරාත්මක හැකි මාතු තමයි ස්කන්ධ සංග්‍රහයට ඇතුළත් වෙන්නේ නම් කී රූපං අතීතානාගත සුත්තං ඕලාරකං වාස්තුමං අද්දප්පිකං වා ආගං වා ඕලාරකං වාස්තුමං දීලං වා කමිතං වා ලබ්ධේ සත්‍තිකේවා ආදි වශයෙන් ඒ රූපස්කන්ධයට ඇතුළත් කරලා තිබෙනවා අතීත අනාගත වර්තමාන කියන මේ හේතුවක් තියෙනවා. ඒකෙන් කාලය. ඊළඟට අධ්‍යාත්මික භාවය කියන්නේ අධ්‍යාත්මික භාවය. ඊළඟ ප්‍රවීත ඒවා උදාහරණ කිසිම ඊළඟ ප්‍රවීත. මේ කියන්නේ හේවලට අස්මත් දක්වන්න පුළුවන්. ලම්කා රූප හේම ඒ වස්තුවේ රූප ඡන්ද ඒ වගේ වේදනා වේදනාව අභිගනිමු සෝවාන් මාර්ගයේ මාර්ගසිතක් ගන්න. ඒ සෝවාන් මාර්ගසිත සයිකොසික විස්හායික විත. ඒ සිත සයිකොසික විස්හායික විත. එනේ සෝවාන් මාර්ගසිත ලැබෙන්නේ ඒ මාර්ගසිත සමග පෙරපසු වෙයි. මොකද නම් සයිකොසික විස්හායික පිළිනවා මාර්ගාංග අටක් එක්ක. ඒ ඒ චෛතසික 36යි සෝවාන් මාර්ගිකයි වත්තර ධර්ම 37ක් විතර. මාර්ග චිත්තෝත්පාද. ඒ මාර්ග චිත්තෝත්පාදයන්ගේ මාර්ගයේ කියන කොටසක මාර්ගයේ කියන මාර්ගය කියන්නේ ආර්ය මාර්ගයේ කියන එකට ඇතුළත් වන්නේ මාර්ගාංග අට පමණයි. මාර්ගාංග අටේ කියන සංස්කාරක සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මේ අත්වන්නේ ධර්මයේ කාර්යික අට ඒ තමයි මාර්ගය මාර්ගය ඉතිරි සෝවාන් මාර්ග සුතයි ඉතිරි චෛතසිකයි මාර්ග සත්‍යයට අතුලක් වෙන්නේ නැහැ මාර්ග සත්‍යයට අතුලත් වෙනවා මාර්ග කිච්ඡෝත්පාද මාර්ග කිච්ඡෝත්පාද කියන්නේ මාර්ගෝ දේ මාර්ග සත්‍යයේ දේ මාර්ග සත්‍යයේ කියන්නේ බුදුන් වහන්සේ මාර්ග සත්‍යය වශයෙන් බදාලේ අය මේක අරිව අත්ංගිකෝ මග්ගෝ මේ හේතක් සම්මා විසු සම්මා සංකප්පෝ යාන්වතේ මේ හතරේ ඒකට තමයි මාර්ග සත්‍යය දැන් මේ මාර්ග සත්‍යයේ කරුණ උපදෙන අනිත් ධර්ම වලට වේදනාවක් ඇති සංඥාවක් ඇති වේදනා සංඥා ඊළඟට මේ මාර්ගාංග සහිත මාර්ගාංගයක් ගත්තේ මාර්ගාංගයක් එක්ක ඒ අතර තවත් කයිසිකයක් තියෙනවා වේදනා සංඥා කියන දෙක හැරුණාම මාර්ගාංගයක් එක්ක තවත් තවත් කයිසිකයක් තියෙනවා 34ක් ඒ 34 අතුලත් වන්නේ සංස්කාර සංකේත. සංස්කාර හිත විඥාන සංකේත. එතකොට සෝවාන් මාර්ගයේ කියේක ඇතිවෙන්න කලින් කියන්නේ ඇතිවලා විදේතුන් පවතින්නේ නැහැ ඒක ඇතිවලා තියෙනවා. ඒ පිට පිළිබඳව කියනවා පිට පිළිබඳව කලකනවා ඒ නම් කිසි විඥාන අපේ කාණාවක පච්චුප්පන්නම් ඒ සිත ඇතිවලා නැති වෙනා මේක ඒ සිත තාම හතරක් නේ ඒ සිත අපේ කාණාවක කතා කරන මේ කාණාවක අපගත් අවස්ථාවේදී මේ අපගල් වීම පිළිබඳව තියෙන අවස්ථාව තුන විස්තර කිසි නම් ඒ කාණාවේදී මේ ඒක සංඥා සංකල්පයක් ඇතුළත් වෙන ඒක නිවන ස්කන්ධය වුණාම ඒක එවැගේම ඉතින් විපදනාදී වේදනාම වේදනා ස්කන්ධය සංඥා සංඥා ස්කන්ධය ඉතිරිකාදී විස්තර ප්‍රකාර ස්කන්ධය ඒ කිතුවා මේ කිතුවේ ඉතහාර ඉස්කෙන්නේ වෙනවා කිතුවා අනාගතයේ අන්තිමේදී ලෝකයේ විද්‍යට හොයන්නේ ඒකේකට අරමුණු ඒක ඒක සාධාරණ සත්‍යය කියනවා. අන්තිමට සාධාරණ සත්‍යය. එබැවින් එක්ක සංග්‍රහ ආසත් සාධාරණ සත්‍යය පිළිබඳව ආදම්මකට මේ දෙකත් දෙකට තේරුම් ගත යුතුයි. අනිපත් සංඝාතයේ පරිදි බුදුදානම හඳුනා ගන්නවා. ඒකත් සම්භෝ ඒකරම් සම්භෝ සම්භෝන් කරන්නේ දුක්ඛාසන්නේ ඥාන සම්භෝ. ඒ විපත් සම්භෝ කියන්නේ සත්‍යය මහා භූතාව සම්මිත මහා භූතාව විපාක සාදාවි. අතර මහා භූත මේ අතර මහා භූත විපාක කරන්නේ සාදාවි කියන්නේ. ඒක මේ විස්තර කරන්නේ මොකක්ද? ஒரு லோகநாத் ලංකාවේ දේවල අසීමානාවකට පත්වෙන්න අද්වස්තතා මාතාගිරාවා ඕලාරිකාව සංගාතිකවල අදීනවා පරිසංවා ලංකාවේ කල්පිතා අදෝකන් අධිපති විශ්වා අන්තංසිකා සම්මිතිකේ වේදනා සම්පූර්ණ වෙනවා එනේ ඕනෝකනාත් ඒකවල වේදනා ස්කන්ධය කියන එකට ඇතුළත් වෙන ඒකවල වේදනා ඉවත්. අපි කවදා ඉස්සෙල්ලා කියන්නේ වේදනා ඉවත්. සංඥා ස්කන්ධයේ සංඥා ඉවත්. සංස්කාර ස්කන්ධයේ ඒක සතිමණේ වේදද අත්ය ප්‍රධාන කොටසයි මේ සංඥා වේදනා සංඥා කියන මේ සංකල්ප දෙක අතර ඉතිරි සංකල්ප අනුසද සංස්කාර ස්කන්ධය අපේ මනෝවේ විඥානය. ඒක රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඕස්කන්ධයන් වශයෙන් දෙකේ රූපස්කන්ධයක රූප විඥාන වේදනා සංඛේත වේදනා සංඥා සංඥා සංඛේත සංඥා වේදනා සංස්කාර සංඛේතයේ සංස්කාරී කයිසික පරිදි සීලෝවේ මෙදිකලාම උගුරු කරනවා විඥාන සංඛේත දුක්ඛි නොවේ මේකට සංස්කාරාවන් අනුභව කරන්නේ කරනවා ඉස්සක්කේ දේවල් සංදේ පරිලෝක සංදේ සංකාරක දේවල් සංදේ සංස්කාරාදාන අන්නා ඒකේ නීතිකාදාන සංදේ නීතිකාදාන සංදේ සංස්කාරාදාන සංදේ සංස්කාරාදාන සංදේ විඤ්ඤාණිකාදාන සංදේ එතකොට මේකේ දෙන්නේ සංකාරාදාන සංදේ ඒ කියන්නේ පදාර්ථික ලෞකික now basically some something knowledge will be available. Like the Sikha, ඒකමනේ කල්පිතයි විපාදානික සත්‍යය අපකට අනුමත වන්නේ මානවන්නේ ඊතේන දීපාදානික සත්‍යය වේදනා සංඥා සංකාර විඥාන කියන මේක ඇතුළත් වන්නේ ලෞකික සත්‍යයන් ඒ කමනේ කල්පිතේ අනුමත මේ විපාකාරී පොඩ්ඩක් කියන්නේ ලෞකික පිටියේදී විඥානිස්කාරාවෙන් ලෞකික පිටියේදී විතර වේදනා ඒක විපාකාරී ලෞකික පිටියේදී විතර සංඥා සංඛාරී පාදාන ලෞකික පිටියේදී විතර සංස්කාරයේ සංඛාරී පාදාන ඒක ඒක ලංගම එකක් වෙනවා සංඥාස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංකාරස්කන්ධ විඥානස්කන්ධ කියන ඒ හතරට ලෝකෝත්තරීය දෙන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා එක්ක. ඒකට බෙහෙත දෙකයි. අත්ත භෝධය කරන්නේ කියන්නේ විපාදාන භෝධය. විපාදාන ස්කන්ධය කියන්නේ ලෞකික භෝධය විතරයි. ඒකේ ලෞකික ධර්මයේ ඕවා අදරාගාමි අනාගාමි ආදී කොරන්න පුළුවන් ඕවා සිද්ධිය අදරාගාමි සිද්ධිය අනාගාමි සිද්ධිය රහත් සිද්ධිය ආපහුද ඒක හතර බුදු සිද්ධියෙන් ලැබෙන දාන ඒ සිද්ධියවලදී සිද්ධිය බෝධෝ ලක්ෂිත ඕකා කලේ කලේ ලබාගත හැකි කලයේ ලැබෙන ඉගෙන ගන්න පත්‍ය උරුස්සාකරේ සෝතා සෝවා පුද්ගලයා ඉක්වන්නේ. ඒ සෝතාපට්ටි ඵලයේ කවරයි එකක් වශයෙන් විවහන්සේගේ ඉස්සරම එකම ලෝකෝත්තර පිට. අනිත්‍ය ක්ලවයද මේ වේලාවට කියනවා. ඒ ලබන ක්ලවයද ලෞකික පිට. ලෞකික. විවහන්සේ ලැබෙන රූප ඒකෝනෝ ලෞකික භෝතයෙන් හේතුවක් වෙන ලෞකිකම ආනාවකම ඒ ඒවා උපාදානේ දීක ඒකයි දීක උපාදාන අම්බය ඉවහොත්තේක ලබන්නේ ඒකාසක්ති ඵලිත බල අනිත්‍යය දිවනේ අනිත්‍ය සම්බලයෙන් දෙන විට වේදනා වේදනා වේදනා උපාදාන අම්බය සංඥා සංකේතාන අම්බය සංකාර සංකාර විපාකයන් විද්‍යාව විද්‍යාව විකාරයන් ඒ වගේමයි අසකාදාම කියලා අනාදාම රහතන් වහන්සේගේ රූප ශරීරයේ විශේෂ ආදානක්. රහතන් වහන්සේට හරවත් හලිත හැර අනිත් සිත්වල ලැබෙන වේදනා වේදනීය ආදානක්. සංඥා අනිත් සිත්වල ලැබෙන සංඥා සංඥා ආදානක්. සංකාරයේ ඒ අවරක්ෂාන්ත කරන සිතිවිල්ලම විවාහයේ දෙකදනා ඒ සිතිවිල්ලම විද්‍යාධිකාරාර ඒක අදවස්සේ කවිරෝග කතා විවාහයේ ජීවිතය පිළිබඳව කතා කරනවා. උදාහරණයක් අරක්ෂාන්තේ සම්මත නිසිත අවස්ථාවලදී ඒ සංකාණයේ ගැන කතා කරනවා නම් කියන්නේ පිළිද සංකාරාරම් සම්මත සම්මත ඒගොල්ලෝ උදාහරණයේ යනවා සංකේතය කියනවා වෙනම අරමුණ. උදාහරණයේ කියනවා තවත් කිසිම වෙනම අරමුණක් කියන්නේ නැහැ. ඒ ඒ කිසිම මුලම කරවත් වෙන අරමුණ. ඒ වෙනස. අපි බලමු කොහොමදේක මාන සංකේත ආමාන කර ක්‍රියාත්මක කරේ. මාන සංකේත ආමාන කර ක්‍රියාත්මක මේ ඥාන සම්පූර්ණ කාමාවචර ක්‍රියාසිතේ මහන්සියට විවාහයේ අරමුණු කර හැකියි. විවාහයේ අරමුණු කර හැකියි. විවාහයේ ඥාන සම්පූර්ණ ක්‍රියාසිතේ විවාහයේ අරමුණු කිරීම කර වෙන දෙයක කරන අපගොඩින් මහන්සියේ සම්බන්ධ කාමයේ රංගන කාමයේ රංගන කිසිත විශේෂ මහන්සියේ කරද සත්‍ය දේශනාවක් කියන්නේ මේක බලාගෙන බලාගෙන මම මොනවාද ජීවිතනායි ආදි වශයෙන් කරගෙන අපි විස්තරයක් කියන්නේ මේ රහතන් වහන්සේ කියන්නේ අනිත් සරබනාගේ ගාන බුදුරජාණන් වහන්සේගේ අනිපාතනේ බොහෝ විකස් කොටෝ පිළිබඳව සාකච්ඡා ඒ කියන්නේ පිළිපැදීමෙන් වහන්සේට සිදුවන්නේ නවෙන් අමුතු කප්පයක් නෙමෙයි ඒක පිළිපැදීමේ කරන ඒ තරම් ඒ ප්‍රතිපත්තියේ පරිසරය ඒක එහෙමද ප්‍රතිපත්තියක තියෙන හැදේ සම්පර්කයක තේරුම් ගන්න විතර ඒ තේරුම් ගන්න දැනගායි ප්‍රතිපත්තිය අපිරටම පුදු කඩේ කරේ ඒ සමස්තලකට ප්‍රයෝජනයක් තිබුණා නැහැ එහෙමයි පස්සේ රහතන් වහන්සේ ඒක පිළිපදින ඒ ඉතින්සේ මේ සම්බන්ධන අවස්ථාවේ මේ සංකේතාවක් කරගෙන ඉතින් මොහොතේ උපදනා වූ ඥාන සම්ප්‍රේක්ෂ ක්‍රියාසිතේ ආරම්භ කරගෙන ඉවරනේ කරන්නේ මේ ජනකී විතර ඉන්න ආහාරය දැන් සම්පූර්ණ කියන්නේ. ඉතින් ආහාරය මේකේ ප්‍රමාදයේ නිවාණය වරදින කරන අවස්ථාවක් තිබෙනවා. මොකද නිවාණය කවුරුත් ඒකාන්ත වශයෙන් වරදින කරන විට නිවාණය ලැබෙන්නේ අනිතිකයි. ඒ සංසිකතේ සංසිකේ වල දාපත් කරන උදාහරණ සම්බන්ධයක් තියෙනවා. මොනසේද ලැබෙන අනිත් සිත්යන්ම මොනසේදේ දීපකරේ කියන්නේ උදාහරණ සම්බන්ධයක් තියෙනවා. මොනසේද උපාදානය ඒකම කරපාවා. මොනසේද ලෝභය කියන්නේ ඕනේ නැතිලා විචිකිච්ඡා එක මොනසේද උපාදානය විපාදාව සම්බලෙත් කාලක සම්බුද්ධිය. මොනදේ ධර්මවාන ධර්ම කරන්නේ ධර්මෝ ඒකම හේතු දෙන්නේ. අපිට තව ඒදුණු පිට කතා කරන්නේ අදට ඉඳලා කියන්නේ. ඉවත් දෙන්නේ ඒ ගැටුම් දීමක් කරන්න දෙන්නේ. මේ කාමරේ ඒ වස්තුන් අවතරා මේ ලැබෙන බදාදා ඊළඟ බදාදා දෙකක්ද ඊළඟ බදාදා දෙක මේ දේශනා මාත්‍රාමක දෙන්නේ එනිසා මේ තුනක් තුනක් දෙකෙන්ම මාතේ මේ සතියේ බදාදා දෙකක් පටන් ගන්නවා ඒක දේශනා ඒ සංකාරානිකා පේනාසක පසු දුක දුක